සාදු සාදු සාදු පින්වත්නි දැන් අපි සූදානම් වන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු හාහපුරා කියලා දේශනා කොට වදාළ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සජ්ජහානා කරන්නටයි. මෙහි විශේෂත්වයේ තියෙන මේ සූත්‍ර දේශනාව අපි සජ්ජහානා කරන්නේ ඉස්සල පාලියෙන් ඊළඟට සිංහලෙන්. ඒ අතර වාරයේ ඔබට යමක් තේරුම් කරගන්න මේ තේරුම් කළ දෙන්න හොඳයි කියලා හිතනදී මම සූත්‍ර දේශනාව නව සජ්ජහා නවත්තලා ඒක තේරුම් කළා ඊට පස්සේ ඊටු එක පටන් ගන්නවා. සාදු සාදු සාදු ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විකරති ඉසිපතනේ මිගදායේ තත් අත්‍රකෝ භගවා පංච වග්ගියේ භික්ඛු ආමන්තේසි මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් මිගදායේ වැඩ වසනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාලසේක ද්වේමේ භික් භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා පින්වත් මහණෙනි පැවිද්දන් විසින් සේවනය නොකල යුතුය මේ අන්ත දෙකකී පින්වතුනි දැන් මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් දැන් ඔන්න මේ දෙක විස්තර කරනවා යෝචායං කාමේසු කාම සුඛල්ලි කානුයෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනාරියෝ අනත්ථ සංහිතෝ යම්මේ කාමයන්හි කාම සුඛයේ ඇලි ගැලි වාසය කිරීමක් ඇද්ද මෙය හීන උදයකි ලාමක උදයකි පුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි අනර්ථ සහිත දෙයකි දැන් මේකෙන් කියන්නේ භික්ෂුන් වහන්සේලාටයි කාමසුකල්ලිකාණ යෝගයේදීමින් වළකින්න කියනවා කාමසුකේ කියලා කියන්නේ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මේ ඔස්සේ සාමාන්‍ය ලෝකයා පුතජන ලෝකයා කටයුතු කිරීමේදී සතුන් මරනවා. සොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ ඔක්කොම කරන්නේ කාමසකල්ලි කාණ යෝගයේ පිණිසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේන් වලකින්න. මේන් වැලකී කාමසුඛාලි කාණ යෝගයෙන් වැලකී වාසය කරන්න කියලා පෙන්වා දෙනවා. ඊළඟට දෙවනි අන්තය හැටියට පෙන්වා දෙන්නේ මේයි. යෝචායං අත්ථ කිල මතානුයෝගෝ දුක්ඛෝ අනාරියෝ අනාත්ත සංහිතෝ පින්වත් මහණෙනි යම් මේ තමාව පීඩාවට පත් කරවන වැඩ පිළිවෙලක් ඇද්ද එය දුක් සහිත දෙයකි උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි අනර්ථ සහිත දෙයකි පින්වතුනි මේ අත්තිකිලමතාන් යෝගය කියන්නේ ඒ කාලේ සමාජය තුල ඉහළින් අගය කළා විමුක්තිය සොයාගෙන යනවා නම් එයා ශරීරයට දුක් පීඩා දෙන්න ඕනේ කියලා ඒ විනීම සූදානම් වෙච්ච නිගණ්ඨයෙන් හිටියා. ඉතින් ඒ නිසා විමුක්තිය හොයාගෙන යන කෙනෙකුට යම්කිසි ආකර්ෂණයක් ඒ පැත්තේ තියෙන නිසා ඒකට ඇදිලා යන්න පුළුවන්. ඉතින් මෙයින් වළක්වන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ අත්තිකිල මතාන යෝගයේ දෙන්න එපා. ඒතර මේ දෙක අතහැරලා බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මාර්ගයක්. අන්නේ මාර්ගය දැන් අපි ඉගෙන ගමු. ඒතේ තේ භික් භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පින්වත් මහණෙනි ඒමේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි නුවණ උදා කරයි සංසිඳීම ඇති කරයි විශේෂඥානය ඇති කරයි නිවන පිණිස පවතින්නේය කතමාත සාභික්කවේ මධ්‍යමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පින්වත් මානෙනී තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම්මස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදම් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඒමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමය එනම් සම්මාදිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචාද සම්මා කම්මන්තයද සම්මා ජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි අයං කෝසාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම්මැස ලබා දෙන නුවන උදා කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා උන්වහන්සේ අවබෝධ කරගත්තා සොයාගත්තා කියලා දහම් මෙස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන විශේෂ ඥානය ඇති කරන අවබෝධය ඇති කරන නිවන් පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව. දැන් එතකොට බලන්න මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන ගුණය මොකක්ද? ධම්මස ලබා දෙනවා. නෝන උදා කරනවා. කෙලෙස් සංසිඳවනවා. විශේෂ ඥානය උපදවා දෙනවා. චතුරාරි සත්‍ය අවබෝධ කරා ගෙනිනවා. නිවන කරා ගෙනිනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව. දැන් එතකොට අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කරදරයක් නැතුව ඉන්න එක. අනේ අපිට ලොකු සපකුත් නැහැ ලොකු දුකකුත් නැහැ මධ්‍ය මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්නවා කියනවා. ඒ පුතත්ජන වෙලා ඒ වචනේ. ඒ වචනේ පුතත්ජන වුණාම ඒකේ අර්ථය ගන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ මොකද්ද මේ කතමාචසා භික්කවේ මධ්‍යම ප්‍රතිපදා මහණෙනි මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව දහම්මස ලබා දෙන නෝන ලබා දෙන ඊළඟට කෙලෙස් සංසිඳවා දෙන විශේෂ ඥානය ඇති වෙන නිවන පිණිස පවතින මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මාර්ගාංග 8ම මෙරිලා අවබෝධ කරනවා නෙවෙයි. මේ ජීවත් වෙලා ඉන්න කාලේ අවබෝධ කරන්න තියෙන දේවල් සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය තමයි පින්වත්නි අපි ඊළඟට සත්‍යයනා කරන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥාන මග්ගේ ඥාන. දැන් බලන්න ආර්ය ස්ථාංගික මාර්ගයනේ බුදුරජාණන් වහන්සේ කියලා ඊටපස්සේ සම්මාදිට්ඨිය විස්තර කරන්නේ. එතකොට මේ සම්මාදිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. දැන් බුදු මේක තමයි ආර්ය ස්ථාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව. දැන් මේ බුද්ධ දේශනා සඳහන් පිරිත් පොත්. දැන් මේක සිංහලෙන් කියනකොට කොටසක් කෑ ගහනවා මේ බුදුරජාණන් වහන්සේ මේ පිරිත් දේශනා කළා තියෙන ඝන පිහිටවලු. ඝන පිහිටවන්න නම් උන්වහන්සේ මන්ත්‍රකාරයෙක් වෙන්න ඕනේ. දැන් මේ කියන්නේ ඊර්ෂියාවට. ගරහන්නයි ඒ කියන්නේ. ඒ නිසා මේ හිස් පුද්ගලයන් ඝන මොකද දන්නෙත් නෑ, නොඝන මොකද දන්නෙත් නෑ. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හිස් පුද්ගලයන් කෑ ගහනවා. කෑ ගහන එක අපිට වැදගත් නෑ. බුදු දේශනාව දැන් මේ පිරිත් පොතේ තියෙනවා දැන් අපි ඉගෙන ගත්තේ ධම්මචක්කේ දැන් ධම්මචක්ක කියමින් සිටින්නේ මේකේ සත්‍ය විභංගේ තියෙනවා විස්තර වශයෙන් ඊළඟට තියෙනවා කසී බාරද්වාජ කසී බාරද්දට කරපු දේශනා දස සංඥා ගැන තියෙනවා ගිරිමානන්ද සූත්‍ර මේව ඝන පිටුවල නෑ මේව දේශනා ඝන පිටුවනේ මන්ත්‍රවලනේ එතකොට මේ දේශනාවල සජ්ජායනා කරනකොට අර්ථ දැනගෙන සජ්ජායනා කරනවා නම් අර්ථ මෙනෙහි කළ සජ්ජායනා කරනවා නම් අන්නේකි තමයි අනුසස් වැඩි මේකේ මිනිසුන්ව මෝඩයට අන්දලා ගුණාට අන්දලා හැමදේම කරන්න බෑ. මේක මිනිස්සු තේරුම් ගන්නකොට කොටසක් බය වෙනවා. අවබෝධ කරන කොටසක් බය වෙනවා දැන් අපිට ලාභ සත්කාර නැතුව යයිද කියලා. ඒ අර්බුදේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී බුද්ධ දේශනාවේ තියෙන කොහොමද අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන පිණිස පවතින මාර්ගයේ වෙනින් එකක් හම්බ කරන මාර්ගයේ වෙනින් එකක් ඉතින් හම්බ කරන මාර්ගයට තර්ජනයක් වෙයි කියලා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනි අනුසස් තියෙන්නේ pāli සිංහල එකට කීමෙන්මයි. මොකද හේතුව ඒකෙමයි ආයේ මේක අර්ථ වශයෙන් තේරුම් ගන්න. අර්ථ වශයෙන් තේරුම් ගත්තට පස්සේ පාලියෙන් උන කිව්වට කමක් නැහැ. සමහර විට ඔබ ධම්මචක්කේ ඕනතරම් පාලියෙන් කියවලා ඇති. නමුත් අර්ථය දන්නේ නැහැ. දැන් ඔබට අහන්න ලැබෙන්නත් අපේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙච්ච කිව්ව මතකද? අපේ සිංහල පිරිත අහලා තමයි පැහැදුනේ. නමුත් සිංහල පිරිත් දේශනාවල් අහ ඒ විසුරුවා හරපු ආයතනයෙන්ම බලපෑම් කළ එක තහනම් කෙරුවා. ඇයි මේ මිනිස්සුන්ට සිංහලෙන් අහකට මේකේ අර්ථය වැටහෙනවනේ. මිනිස්සු පහදිනවනේ. ඒකට මේ බයලා තියෙනවා. ඉතින් මේ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. අනාගත ලෝකයේ මිනිස්සු ධර්මයේ ඉල්ලලා නැගිටින දවසක් එනවා. එදාට මේ මිනිස්සුන්ට උත්තර දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මිනිස්සු හැමදේමත් එහෙයි එහෙයි එහෙයි කියාගෙන වැඳගෙන ඉඳී කියලා මම නම් හිතන්නේ. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. පින්වත්නි, ඒ නිසා අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ටික කාලයකට තියෙන්නේ. හැමතැනින්ම තර්ජන ඇවිල්ලා නොඑක ආකාරي අපිට අනාරක්ෂිත තත්ත්වයන් ඇති වෙද්දී අපි කොහොම හරි ආબોධ කරන්න බලන්න ඕනේ මොකද්ද? චතුරාරි සත්‍යමයි. ඒ චතුරාරි සත්‍ය ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදංකෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා පින්වත් මහණෙනි මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි ඉපදීමද දුකකි ජරාවට පත්වීමද දුකකි රෝග පීඩා වැළඳීමද දුකකි මරණයද දුකකි අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි කැමති වන්නා වූ යම් දෙයක් ඇද්ද එය නොලැබීමද දුකකි සංසේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝම දුකකි එතකොට පින්වත්නි මේ තමයි අවබෝධ කළ යුතු දුක්ඛාරිසත් ඊම දුකකි ජරාව දුකකි රෝග පීඩා වැළඳීම දුකකි මරණේ දුකකි අප්‍රිය පුද්ගලයන් හා එක්වීම දුකකි ප්‍රිය පුද්ගලයන්ගෙන් අහා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකකි කැමති වන්නා වූ යමක් ඇද්දේ නොලැබීම දුකකි සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධ දුකකි මේ දුක අවබෝධ කිරීම සඳහා තමයි ආර්ය ස්ථාගික මාර්ගේ තියෙන්නේ දුකට හේතුව ප්‍රහාණය කිරීම පිණිස දැන් බලමු දුකට හේතුව මොකක්ද කියලා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందిని සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පින්වත් මහණෙනි මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයයි පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන්නා වූ ඒ ඒතන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්දේයයි එනම් කාමතා ආවය භවතණ්හාවය විභවතණ්හාවය මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඉපදීම නැමැති දුක පංච උපාදානස්කන්ධ දුක උපද්දවල දෙන්න උපද්දවල දෙන්නේ මොකෙන්ද කියන එක. ඒ දුක උපද්දවල දෙන්නේ දුක්ඛ සමුදය. සමුදය කියන්නේ හට ගැනීම. දුක හට ගන්නවන්නේ දුක හට පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ ඒතන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද ඒනොයි. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම අරමුණු කෙරෙහි හිත ඇදිලා යන එකට කියනවා කාම තණ්හාව. භවයට හිත ඇදිලා යන එකට කියනවා භව තණ්හාව. තව ආසාවක් තියෙනවා අපිට මේ උපදින්නේ නැත්තම් හොඳයි කියලා. ඒ සඳහා තියෙනවා එක එක වැඩපිළිවෙළවල. ඒවැය ගිහිල්ලා සමහර අය නොයේක් අසඤ්ඤ සමාධිය, අරූප සමාධිය ආදී දිනු කරගන්නවා. දිනු කරගෙන ආයමත් දීර්ඝ කාලීන උපත් කරා යනවා. මේ නිසා මේ පවතින තියෙන ආසාව, නොපවතින තියෙන ආසාව, කාම ආසාව කියන තුنين තමයි කියන මේ ඉපදීම නැමැති දේ හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ප්‍රහාණය කළ යුතු ආරි සත්‍යයයි කියලා. ඊළඟට පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ තණ්හාව ප්‍රහාණය කිරීමයි. මොකද තණ්හාවේ ලක්ෂණය මොකද්ද? පුනර්භවය ඇති කරනවා. ඒ කියන්නේ ආයමත් භවයක් හදලා දෙනවා. ඒතන සතුටින් ඇලෙන ආස්වාදයෙන් යුක්තයි. එතකොට මේන් මිදෙන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙහෙමයි. ඉදං කෝපන බික්ඛවේ දුක් දුක්ඛ නිරෝධං ආරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ පින්වත් මහණෙනි මෙය වනායි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයයි ඒ තණ්හාවේම ඉතිරි නැතිව නොවැළමෙන් නිරුද්ධ වීමක් වේද දුරු වීමක් වේද තණ්හාවෙන් මිදීමක් වේද ආලය නැතිවීමක් වේද එයයි එතකොට පින්වත්නි මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ අමා මහ නිවනටයි එතකොට නිවන අවබෝධ වීම කියන එක ඒ තණ්හාවම ඉතිරි නැතුව නිරුද්ධ වීමක් මොන තණ්හාවද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකද හේතුව සමහරු මගෙන් අහලා තියෙනවා මේ නිවන අවබෝධ කරන්න හිතේ ඇති වෙන ආසාවත් තණ්හාවට අයිති කියලා නෑ. ඒක තණ්හා ප්‍රහාණය කිරීමටයි අයිති. තණ්හා ප්‍රහාණය කිරීම පිණිස එයාට උමන යම්කිසි ඕමනාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ඡන්ද ඉද්ධිපාද කියලා. ඒ කිරිදිපාදයක් හරියට එයාට තියෙන්නේ. ඉතින් මේ තණ්හාව ප්‍රහාණය කරන්න නම් එයාට දුක ගැන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒකට තමයි මේ මාර්ගය වඩන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉතිරි නැත්තුව නොයල්මෙන් විරාග නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද. ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම තමයි නිවන අවබෝධ කළා කියලා කියන්නේ. රහත් වුණා කියලා කියන්නේ. කෙලෙස් නැසුවා කියලා කියන්නේ. මේකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේක එකවර නෙමෙයි පියවර හතරකින්. මොනවද මේ පියවර හතර? සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයෙන් තමයි මේ තණ්හාව මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ. තණ්හාව නිරුද්ධ වුණා කියන්නේ දුක්ඛ නිරෝධය. මේට පින්වත්නි ආරි සත්‍ය කියලා කියන්නේ මේක සදාකාලිකම ලෝකයේ තුල ඔව් කාලයකට දේශයකට අයිති නැතුව තියෙන සත්‍යයක් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මේ තණ්හා නිරෝධයේ පිණිස දුක් අවබෝධය පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉදං කෝපන බික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං ආයමේව ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි පින්වත් මහණෙනි මේ වනාහි දුක නැතිවීම පින් සපවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි එනම් සම්මාදිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචාද සම්මා කම්මන්තයද සම්මා ආජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි දැන් මෙතනින් පෙන්වුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එතකොට දුක ගැන විස්තරය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේට තමයි චතුරාරි සත්‍ය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධම්සප්පවතු සූත්‍ර දේශනාවෙන් විග්‍රහ කරනවා මේ චතුරාරි සත්‍ය වලින් අපි ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? මේ තමයි දුක නම් වූ ආරි සත්‍යය. බුදුරජාණන් වහන්සේ වදන මහණෙනි තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කිසි දවසක අහලා නැහැ නොඇසූ විරුද්ධයක් අවබෝධ වුණා මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා. නොඇසූ විරුද්ධයක් අවබෝධ වුණා. මේ මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ අවබෝධ කළ යුතුයි. පිරිසිඳ කියන්නේ පරිපූර්ණ වශයෙන්. පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේට දුක නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණා. එතකොට එතන තියෙනවා දුක්ඛ ආරි සත්‍යයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. ඒක සත්‍ය ඥානෙ. ඒ ආරි සත්‍යයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න ඕනේ. ඒක තමයි මේ ආරි සත්‍ය පිළිබඳ කළ යුතු දේ. ඒක කෘත්‍ය ඥානෙ. ඊළඟට පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණාම අවබෝධ කළාම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා කියන ඥානය තියෙනවා. ඒක තමයි කෘතඥානෙ. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඒකට කියනවා ත්‍රිපරිවට්ට කියලා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. එතකොට දුක්ඛ සත්‍යයේ තියෙනවා මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන තුනක්. දුක්ඛ සමුදයටත් තුනක් තියෙනවා. එතකොට හයයි. දුක්ඛ නිරෝධයටත් තුනක් තියෙනවා. එතකොට 9යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාටත් තුනක්. එතකොට 12යි. එතකොට කියනවා ද්වාදසාකාර 12 ආකාර වූ පරිවර්ත තුනකින් යුක්ත ආකාර 12කින් යුක්ත වූ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් රහතන් වහන්සේ. එතකොට මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සිදු වුණා කියන එක තමයි දැන් මේ විස්තර කරන්නේ. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදී පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙවනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළවිය තංකෝපනිදං දුක්ඛං ආරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සුද්ධම්මේසු චක් දුක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුය කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛං ආරිය සත්‍යං පරිඤ්ඤාතං තිමේ භික්ඛ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදී ආලෝකෝදපාදී ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදී කියා මාහට පෙර නොවැසූ විරු ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යම්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදී පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයයි කියා මාට පෙර නොවසු විරු ධර්මයන්හි දහම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය තංකෝපනිදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යං පහතබ්බං තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කල යුතුය කියා මාහට පෙර නොවැසූ විරු ධර්මයන්නේ දහම්මැස පහළ විය ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය විද්‍යාව පහළවිය ආලෝකය පහළවිය තංකෝපනිදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යං පහීනම්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදී පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදී ආලෝකෝදපාදී ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේ අයිකියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ නිරෝධං ආරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදී පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි පින්වත් මහණෙනි මෙය වනායි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය නිත්‍යයයි කියා මාහට පෙර නොවැසූ විරු ධර්මයන්හි දහම් මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය තංකෝපනිදං දුක්ඛ නිරෝධං ආරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදී ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුය කියා මාහට පෙර නොවැසූ විරු ධර්මයන්හි දහම් වැස පහළ විය ප්‍රඥය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛ නිරෝධං ආරිය සත්‍යං සච්චිකතං තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදී ආලෝකෝදපාදී ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදී කියා මාහට පෙර නොවසු විරු ධර්මයන්හි දහම්මැස පහලවිය ඥානය පහලවිය ප්‍රඥාව පහලවිය විද්‍යාව පහලවිය ආලෝකය පහලවිය ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදී පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙය වනාහි දුක නැතිවීම පිංස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි කියා මාට පෙර නොවැසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං භාවේතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා ආලෝකෝදපාදී ඒ දුක නැතිවීම පිනිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කළ යුතුය කියා මාහට පෙර නොවසූ විරු ධර්මයන්හි දහම් මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පාලවිය තංකෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං භාවිතං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදී කියා මාහට පෙර නොවැසූ විරු ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වදාළ මහණෙනි යම්තාක් මේ චතුරාරි සත්‍ය පිළිබඳව ඔය ත්‍රිපරිවර්තයෙන් යුතුව මොනවද සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියන ත්‍රිපරිවර්තයෙන් යුතුව ආකාර 12කින් යුක්තව ඥාන දර්ශනේ අරහත් ඵලයට පත්වීම පිරිසිදුව තිබුණ නැද්ද ඒ තාක් දෙවියන් බමුණු මරුන් සහිත සමනත් බ්‍රහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ලෝක ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ නෑ කියලා. මහණනි යම් දවසක තථාගතයන් වහන්සේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව චතුරාරි සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න අවබෝධ කරගත් බවට ඥාන දර්ශනය ඇති වුණාද? අන්න එදා දෙවියන් බමුණන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ දෙව්මිනිස් ප්‍රජාව ඉදිරියේ උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා කියනවා උන්වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වුණා කියලා. යාවකී වංච මේ භික්කවේ ඉමේසු චතුසු ආරිය සත්‍ය චේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසුවේ සුද්ධං අවෝසි නේවතාවාහං භික්කවේ සද් ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙස මාට යම් තාක් අවබෝධ නොවුයේ වේද ඒතාක් කල්ම පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කෙලෙමි ප්‍රතිඥා නොදුන්නෙමි යතෝචකෝ මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥානදස්සනං සුවිසුද්ධං අහෝසී අථාම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යම් කලක පින්වත් මානිනී මාහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙසටම අවබෝධ වූයේ වේද එකල්හි පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා දුන්නෙමි ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්තිී අයමන්තිමා ජාතිනත්හිදානි පුනබ්භවෝති මාහට ඥාන දර්ශනය පහළවිය මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේය මෙය වනාහි අන්තිම ඉපදීම වේ දැන් මාහට පුනර්භවයක් නැත්තේය ඉදම වෝච භගවාත්තමනා පංච වාග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළසේක අතිසයින්ම සතුටට පත්තු ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහුය ඉමස්මින් ච පන වේයා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩං අස්ස විරාජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී යං කිංච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති මේ ධම්ම චක්ක දේශනය වදාරණ කල්ලි ආයුස්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද හේතුන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය පවත්තිතේච පන භගවතා ධම්ම චක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේසුම් ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා වේනවා මාරේනවා බ්‍රක්මුණවා කේන චිවා ලෝකස්මින්ති අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණසයිසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී එයවනාහි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කවරෙකුට හෝ වෙනස් කල නොහැක්කේම යයි කියා පොළව වාසී දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවාහුය බුම්මානං දේවානං සද්දං සුත්වා තුම්මහාරාජිකා දේවා සද්දමනුත්සාවේසුන් චාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතින් සා දේවා සද්ද මනුස්සාවේසුම් තාවතින් සානං දේවානං සද්දං සුත්වා යාමාදේවා සද්දමනුස්සාවේසුම් යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුත්සාවේසුම් තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මානරති දේවා සද්දමනුස්සාවේසුන් නිම්මානරතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුම් පරනිම්මිත වසවත්තේනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේසුම් බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සාවේසුන් බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේසුන් මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුත්සාවේසු පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමානාභා දේවා සද්දමනුස්සාවේසුන් අප්පමානාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්ද මනුත්සාවේසුම් ආභස්සරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්දමනුත්සාවේසුම් පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අප්පමාන සුභා දේවා සද්දමනුස්සාවේසුම් අප්පමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සාවේසුම් සුභකින්නකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්ද මනුස්සාවේසුම් වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා මනුස්සාවේසුං අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේසුං අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසුන් සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනු සුදස්සීනං දේවානං අකනිට්ඨකා දේවා සද්දමනුත්සාවේසුම් ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින්තිී ඉතිහතේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්බුග්ගංචි අයංච දස සහස්සී ලෝක ධාතු කම්පි සම්ප කම්පි සම්පවේදී අපමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ අතකෝ භගවා උදානං උදානේසී අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝති ඉතිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසීති මේ සත්‍යානුභාවයෙන් සමට සෙත් වේවා සාදු සාදු